අපි ගිය සතියේ මුණ ගැසුණා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා. ලේකම්වරයා අපිත් එක්ක කතා කරේ අද වෙනකොට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා සුදේශ කටයුතු අමාත්‍යාංශය කියලා අමාත්‍යාංශ දෙකක් තියෙනවා. ඒ නිසා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අනිත් වෙලා සිටපු සියලුම සංවර්ධන නිලධාරීන් සමෘද්ධි හා නිවාස සංවර්ධන අමාත්‍යාංශයට අනුයුක්ත කරනවායි කියලා. ඊට පස්සේ හිටපු විදියට මේ ආකාරයටම රැකියාව යොදනවායි කියලා. අපිට දැන් පුදුමයක් කළා දෙන්නේ දැන් හර්ෂල් සිල්වා අමාත්‍යවරයා ඒ සඳහන් කරන ප්‍රකාශ ගැන අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ රජේ දැන් හිතන හිතේ විදිහට වැඩ කරනවා කියලා තමයි අපිට තේරෙන්නේ. එහෙම කුසලතාවයක් මනින්න බෑ කිසිම පුද්ගලයෙකුට. වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කරලා මේ සංවර්ධන දාදින්ගේ සේවාව නිසියාකාරයෙන් ගන්න හරි වැඩ සටහනක් යොදන්න.